අද ධර්ම දේශනාව සඳහා අපිට ලැබිලා තියෙන මාතෘකාව ගන්නේ මේ මාර්සේනා පරදවන්න සත්බොජ්ජංග උපකාර වෙන ආකාරය. සත්බොජ්ජංගයන් කොහොමද මේ මායя පරද්දවන්නේ කියන කාරණා. එතකොට මේ සූත්‍ර දේශනාවක් පදනම් කරගෙන ඔයත්න්ට මේ ධර්මයේ දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍රයේ තියෙන සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ චක්කවර්ති වර්ගයේ මාර සූත්‍රය. මාර සූත්‍රය. එතකොට සංයුක්ත නිකායේ පස්වෙනි පොතේ පළවෙනි කොටස 196 වෙනි පිටුවේ තමයි තියෙන්නේ. මේ සූත්‍රය. ඊටාත්ම පොඩ්ඩයි තියෙන්නේ. නේද? පොඩි කොටසක් තියෙන හැබැයි මේකේ අට කතා විස්තර වශයෙන් සූත්‍රය විස්තර කරනවා. එතකොට මේ මාරයා මාරයා කියන්නේ කවුද? එතකොට මේ මාරයා මැඩපවත්තන්න කොහොමද මේ බොජ්ජංග යොදවගන්නේ? එතකොට මාරයා වශයෙන් මේ මාර සේනා වශයෙන් භාග්‍යතුන් වහන්සේ එක එක අවස්ථාවලදී එක එක ආකාරයට දේශනා කළා තියෙනවා. ඔයගොල්ලන් සාමාන්‍ය ජීවිතය කියන්නේ නේද? නේද මේ මිනිස්යාටත් මායя වෙහිලා වගේ කියලා කියනවා. නේද? භාවනා කරනකොටත් මායяගේ බලපෑම් කියලා කියනවා. ඒ වගේම එක එක විදිහට මායя කියලා කියනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ මායя කියලා පෙන්වන්නේ කවුද? එහෙම නැත්නම් පුජ්‍යලයක් පුජ්‍යලයකටද? එහෙම නැත්නම් යම්කිසි කෙලෙස් වලටද? ඉතින් ඇත්තටම ගත්තාම බුදුහාමුදුරුවෝ මායя කියලා පෙන්වන්නේ කෙලෙස් වලටයි ඊළඟට මේ මාර දිව්‍ය පුත්‍රයා කියලා කෙනෙක් ඉන්නවා යාටයි. ඒ තමයි මාර කියලා කියන්නේ. ඒක අවස්ථා චූල නිर्देशයේ පාළියේ පෙන්නනවා මාර්සේනාව විදිහට අපෙන් කයෙන් සිදුවන දුස්චරිතත් මායя තමයි. ඒ මායя කියලා කියන්නේ. අපි සංසාරේ නැවත නැවත ඉපදී ඉපදී මැරි මැරි මේ සංසාරේ ගමන් කරන්න හේතු වෙන ඉන්න තමයි මේකට මාර කියලා කියන්නේ. එතකොට කාය දුස්චරිත කියලා කියන්නේ කයෙන් සිදුවන වැරදි. ප්‍රාණඝාතේ කරනවා නම් අපි මොකද වෙන්නේ? සතර අපාය ආදී දුක් වලට පැමිණිලා නැවත සංසාරය අදත්තාදානේ අනුන්ගේ දේවල් හොරකම් කරනවන ะ ඊළඟ කාමයේ වරදවා හැසිරෙනවා නම් ඉතින් ඒවම තමයි මායя වෙන්නේ. අලුතෙන් මායя ඕනේ නැහැ. එහෙනම් තමන් ගාවම තියෙන මොනවාද මේ? කෙලස්, කෙලස් ධර්මතාව මායя කියලා කියන්නේ. ඊළඟ වචී දුස්චරිත. ඒ කියන්නේ මුසාවාද කරනවා නම්, පරුසාවාච කරනවා නම්, පිසුනාවාච, සම්ප්‍රප්පලාප තියනවා නම් ඒවට කියනවා වචේ දුස්චරිත. ඊළඟට තියෙනවා මනෝ දුස්චරිත. හිතෙන් කරන වැරදි. අභිජ්ජාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය. තව තියෙනවා ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාවත් මාන්නය, ගුපනාහය, බද්ධ වෛරය, ක්‍රෝධය. ඒවත් මාන් මේ ඔක්කොම තියෙන මේවා මේ හිතෙන් සිදුවන වැරදි. ඒවත් ඇවිල්ලා මාරය. ඊළඟට රාග දෝෂ මොහ ගත්තාම ඒත් මාරය. ඊළඟට ක්‍රෝධය, උපනාය, මක්කය අර අපි කියපුවර හිතෙන් සිදුවන වැරදි, ඊර්ෂ්‍යාව. මොකද ඊර්ෂ්‍යාවෙන් කියන්නේ අනුන්ගේ සම්පත් ඉවසන්නේ නැතිකම. උපනාය කියලා කියන්නේ බද්ද වෛරය. අපි ಜಾති ಜಾති පරිගන්නව එහෙම කියලා කියන්නේ. ඒවා හොඳ ඒවා. නෑ නේද? දැන් ඔය ගාක් අය එහෙම කරන්න උත්සාහ ගන්නයි තමන්ට තමන්ගේ අයට තමන්ගේ හිතවත් අයට එහෙම හානි කරා කියලා නේද එහෙම කරන්නද ඇත්තටම අනිත් අය අපිට කරන හානිය හරි අඩුයි. දැන් හිතන්නකො කවුරු හරි ඇවිල්ලා අපි බෙල්ල කැපුවා කියලා. අපිට මොකද්ද සිද්ධ වුනේ? බෙල්ල ගියා විතරයි. ඒකට උපනාය අරන් ගියොත් එහෙම අපිට ආත්ම භාව කෝටි ප්‍රකෝටි ගණක් බෙල්ල යනවා. කොහෙට ගිහිල්ලා? නිරේට ගිහිල්ලා. තේරෙනවද? උපනාය බද්ධ වෛරය. දැන් දේවදත්ත හාමුදුරුවෝ එදාර සේරි වාණිජ කතාවේදී බද්ධ වෛරය ඇති කරගත්තානේ. මතකයි නේද බද්ධ වෛරය ඇති කරගත්ත හැටි වැත්ත. එහෙනම් මේ බද්ධ වෛරය ඇති කරගෙන මොකද වෙන්නේ? හම්බෙන හම්බෙන හැම ආත්මයකදීම ඒ බද්ධ වෛරය නිසා පලි ගන්නවා. අන්තිමට බුද්ධත්වයට ලැබිච්ච ආත්මෙත් පලි ගන්නවා. ඉතින් බුද්ධත්වයට ලැබිච්ච ආත්මෙ පලි ගන්න වෙලාවේදී මොකද උනේ ආනන්තරිය පාප කර්මයක් වුණා. එහෙනම් කාටද හානි කරගත්තේ? Tamanටනේ. තමයි හොඳ දේවල් නෙමෙයි. මෙවම තමයි අපේ මායя වෙන්නේ එතකොට. බද්ධ වෛරය ඊළඟ මක්කය ಗುಣ මකලා දානවා. නේද? තමන්ගේ ගුණත් මකනවා අනිත් අයගේ ගුණත් මකනවා. කාගේ හරි ගුණයක් තියෙනවා නම් ඒක මකනවා. මොකද ඉස්සෙල්ලා අපි මෙහෙම හිතන්නකෝ. අම්මලා තාත්තලා ඉස්සෙල්ලා හරි හොඳයි අපි මොකද කන්න බොන්න දීලා හොඳට පෝෂණය කරපු හින්දා. ටිකක් කල් ගිහිල්ලා අපිට හරියට දේපලෙන් බෙදලා දුන්නේ නැත්තම් මොකක් වෙයි? ඊට පස්සේ හොඳ නැහැ නේ. ඇයි හොඳ නැත්තේ? අපිට එහෙම හරියට සැලකුවේ නැහැ කියලා රම්මලයි ගුණේ මකලා දාන තාත්තලයි ගුණේ මකලා දාන. ඒකට කියන මක්කේ කියලා. ආයතන ප්‍රධානියන්ගේ පවා එහෙමයි. ඉස්සල්ලා නම් ලොක්ක හරිය හොඳයි. ටිකක් කල් ගියා ලොක්කට බයිනානේ. ඇයි ඒ බයින්නේ? Tamanට අර ඉස්සර වගේ සැලකන්නේ නැති වෙච්ච ගමන් අන්න අනිත් පැත්තට දාන තියෙනවා. ඒ කියන්නේ මගේ භවය පවත්තන්න උපකාර කරනවා නම් තමයි අපේ බැඳීම තියෙන්නේ. ගුණේ මකනවා නැත්තම් හැමෝම ගුණ මකනවා. ඉරිසියාව අනුන්ගේ සම්පත් ඉවසන්නේ නැහැ. වැඩිපුර සම්පත් තියෙන අය ඉරිසියා කරනවද? ඕනේ නැහැ නේ. වැඩිපුර ගයක් තියෙනවා ලොකු ගයක් තට්ටු හතක විතර තියෙන ගයක් තියෙනවා වැඩිපුර අතු ගන්න තියෙන කාට? එයාට දෙක තට්ටුවක් තියෙන කෙනාට. ඈ තට්ටු හතේ කියන කෙනාට වැඩි නේද එහෙනම්? දුක වැඩි තත්ත්වයට ඉරිසියා කරනවද? නෑ රහතන් වහන්සේ නම් එහෙම ඉරිසියා කරන්නේ නැහැ කාටවත්. මං වගේම වේවා කියලා හිතනවා. ඒ කියන්නේ ගහක් මුලකට එලා ඉඳගෙන අර මෙලෝදයක් නැහැ නේ. මොකක්වත් නැහැ. ඉතින් ඒ වගේම එන්නේ කියලා කියනවා ඉතින් එහෙනම් දුකක් නැත්te සියල්ල මොනවා වෙච්ච තැනද අතහැරිච්ච තැනයි. ඒ වගේ ඊර්ෂ්‍යාව තියෙනවා, මච්චරිය, මසුරුභාවය තියෙනවා. ඊළඟට මායාව තියෙනවා, වැරදි වහගෙන මොකද කරන්නේ? ජීවත් වෙනවා ප්‍රාණඝාතය කරගෙන ඒවා වහගෙන ජීවත් වෙනවා. ඊළඟට සට බව නැති ಗುಣ පෙන්වනවානේ. තමන් ගාව නැති ಗುಣ පෙන්වනවා. දැන් භික්ෂුවන් නම් පින්ඩපාතක නොවේ පින්ඩපාතී කියලා වගේ පෙන්වනවා. ඒ වගේම අනිත් පැත්තත් එහෙමයි. දැන් ආයතන ප්‍රධානියාට ඇලිතරම් ටිකක් එහෙම ඉඳලා හිටලා හදාගෙන හින්දෙන්නේ නැහැ. නිවාඩුවක් එහෙම ගන්න ඕනේ දැන යටි මොකක්ද රට බව කපටි බව නැති ಗುಣ පෙන්වන අනිත් අය ඉතින් ඒව තමයි වැරදි මේ මායя කියලා කියන්නේ ඒවා තමයි කෙලස් කියලා කියන්නේ තම්බේ දැඩි නේද තමන්ගේ මත වෙනස් කරන්න කැමති නෑ මේක මෙහෙසේ විය යුතුයමයි ඒගොල්ලෝ රණ්ඩු වෙන්නේ නෑ තම්බෙහිඳ නෝන මහත්තයෙක් මහත්තය නෝන එක දරුවෙක් කරන් වෙන්නේ තමන්ගේ අදහස වෙනස් කරන්න කැමති නැහැ ඉන්න. ඉතින් එහෙම තමයි තම්බේ සාරම්භය කියන්නේ එකට එක කරනවා. ඒකත් කෙලෙසයක්. ඒ දැන් අද යන මේ තරඟේ යන්නේ මොකක් හින්දාද? අරය ගත්ත එක මාත් ගන්න ඕනේ. එයා කරපු එක මාත් කරන්න ඕනේ. ඊළඟට ওই විදිහට අතිමාන්නේ, මාන්නේ, අතිමාන්නේ, මදේ, නිරෝගී මදේ, මම නිරෝගී අනික් කට්ටිය තමයි ලෙඩ්ඩු. මට නම් ওই ලෙඩ එකක්වත් නැහැ කියලා එහෙම කියනවා නේ. මම තාම තරුණයි අපේ කට්ටියන අවුරුදු 80 90 යනකම් මැරෙන්නේ. හ්ම් තාජුට් එකකින් මැරලා හිටින්න පුළුවන් හැබැයි. ඒක වැඩි. ඉතින් ඒ වුණාට හිතා ඉන්නවා මැරෙන්නේ එහෙම නැහැ කියලා. ඉතින් ඕක තමයි අමාරය කියලා කියන්නේ. එතකොට ඒ වගේම තව භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මේවා මේ විදිහට ආකාර පහකින් තව මාරය. ඔය විදිහකට වෙන එක තමයි එකක් ඔය දැන් කියපු කෙලස් ටිකම. රාග දෝෂ මෝහ වලින් හට ගන්නවා නම් යම් කිසි දෙයක් ඒවම නාද. ඒත් මාර. ක්ලේශ මාර කියලා කියනවා. ඊළඟට අවිසංස්කාර මාර. ඒ කියන්නේ අපි කරන භවය ගෙනියන්න කරන පින් සහ පව්. ඔව්වත් මාරය තමයි. දැන් මේකෙන් අදහස් කරන්න එපා පින් කරන්න එපා කියනවා කියලා. නේද? දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. පව් කරොත් අනිවාර්යෙන් කොහටද යන්නේ? සසර යනවද නැද්ද? සසර යනවානේ. පව් කරොත් අපි හැම කෙනෙක්ම සංසාරේ යනවා. ඉතින් මොකද කොහෙද යන්නේ අනිත් එක හොඳ දැනකටත් නෙවෙයි. සතර අපායට යන්නේ. සතර අපායට. නිරේත යනවා, තිරිසන් ලෝකෙට යනවා, പ്രേත ලෝකෙට යනවා. ඊටමත් කරකශ වෙච්චි විපාක තමයි විඳින්න තියෙන්නේ අපි හැමෝටම. එහෙම ගියොත් එහෙම. හැබැයි පින් කරොත් එහෙම සුගතිගාමි වෙන්න පුළුවන්. හැබැයි සුගතිගාමි වෙනවා කියන්නේ සසර යනවද නැද්ද? ඒත් සසර යනවා. හැබැයි හොඳ තැනකල ඉප්පෙදිලා. ඒ ඉපදිලා යන එකත් එනං දුකද නැද්ද? දැන් දිව්‍ය ලෝකේ ගියා කියන්නකෝ. දිව්‍ය ලෝකේ ගියා කියවත් දිව්‍යයන්ටත් ප්‍රශ්න තියෙනවා. දුක තියෙනවා. තේරෙනවද? දෙවියන්ටත් ප්‍රශ්න තියෙනවා. බ්‍රහ්ම ලෝකේ ගියත් ඒ ධානයෙන් පිරිනකොට එයාලටත් මොකක් තියෙන්නේ? දුක. එහෙනම් ඔය කොහේ ඉපදුනත් තියෙන්නේ මොකක්ද අවසානේ? දුකම තමයි. ඒ හින්දා මේ අபிසංස්කාර මාර්ග කියලා කියන්නේ සංස්කාර සකස් කරනවා නම් අනිවාර්යෙන් එයා සසරේ උපදිනවා. පින් සකස් කරත් උපදිනවා, පව් සකස් කරත් උපදිනවා. දැන් අපි හිතන රුපවැණිසෑය වඳිනවා ඒගොල්ලෝ සාදු සාදු භාග්‍යතුන් වහන්සේ නේ වන්දනා මේ හදලා තියෙන චෛත්‍ය රාජයන් වහන්සේට මම নমස්කාර කරනවා වන්දනා කරනවා මහා උතුම් පින්කම ඒකෙන් යටින් ඔයගොල්ලෝ කියනවා මට මේ රුවන්ලිසෑය බලන්න නැවත ඇහක් ලැබුණාට කමක් නැහැ කියලා මේ රුවන්ලිසෑය ගැන අහන්න කනක් ලැබුණාට කමක් නැහැ කියලා එහෙනම් මොකද්ද ඒ කියලා පතල දෙන අවසානයේ ඒ කියන්නේ රුවන්ලිසෑය වඳින්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ ඒ කියන්නේ යටින් පතනවා මොකද්ද? නැවත ඇහැ පතනවා. නැවත කන පතනවා. එහෙනම් ඇහැ පැතුවනම් දැන් මොකද වෙලා තියෙන්නේ? ඇහැ වයසට ගිහිල්ලාද නැද්ද? ඇහැ වයසට ගිහිල්ලා නැහැ. කන වයසට ගිහිල්ලා නැහැ. ආ, දිරලා මැරිලා යන්නේ නැද්ද කන? ඇහත් එහෙමයි නේද? ලෙඩ වෙනවා නේද? එහෙනම් දුක නේද පතලා තියෙන්නේ? අවසානයේ පතන්නේම අපි මොකද්ද? දුක. එතකොට මතක තියාගන්න මේ පින් කරත් සසරේ යනවා. හැබැයි පින් නොකර නම් ඉන්න එපා. වෙද්දික මොකද කරන්න ඕනේ? කරන්න ඕනේ එකෙන් තණ්හාව අයින් වෙනින්ද අපිට නිවනට උපකාර වෙනවා. නැත්තම් පින් ටික හරියට කරලා තිබුණා නම් මේනකට අපි rahat වෙලා. ඒ වෙලා නැත්තේ නෑ. හරියට පින් ටික හරියට කරලා නෑ ඒත් ඒකයි. හරියට පින් ටික කරලා නෑ. දැන් බණක් වුණත් පැයකට වඩා අහන්න කැමති නෑ නේ මිනිස්සු. ඊට වඩා වැඩියෙන් නිවන් දකින්න කිව්වොත් එහෙනම් බැනුම් තමයි අහන්න වෙන්නේ අපිට. ඒකයි වැඩේ. මේක ඉන්න බෑ කියනවා. පැයත් බොහොම මාරුවෙන් ඉන්නේ. හ්ම්. පුළුවන් නම් පැය නිවන් දකින්න බැයි නම් දමලා ගහලා යනවා නේද? එහෙමයි තියෙන්නේ නිවන් දකින්න තියෙන උත්සාහය වෙනස වෙන්නේ. එතකොට ඊළඟ දෙන මෘත්‍ය මාර කියලා කියන්නේ අපේ මරණය. නැවත නැවත මැරි මැරි ඉපදෙන එකත් මොකද්ද එනවා? ඒක සසරම තමයි. නේද? මාරයා කියලා කියන්නේ අපි සසරේ ඇරෙයි යනවා, මැරෙනවා. මැරිලා ඒ ඉපදෙන්නේ නැත්තම් හොඳයි. ඉපදෙනවා නම් ප්‍රශ්නයක් තියනවද නැද්ද? ඉපදෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. ඉපදෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මරණයත් එහෙමයි. ස්කන්ධ මාර කියලා තව එකක් තියෙනවා. ස්කන්ධ මාර කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පැවැත්ම තුල තියෙන. දැන් අපි යම් රූපයක් දිහා බලනකොට උතන සකස් වෙනා රූප ස්කන්ධේ රූප කොට සකස් වෙනා. දැන් ඇහෙන් රූපයක් බලනකොට ඒ ඇහැයි රූපය කියලා කියන රූප. ඒවා දිගට දිගට ස්පර්ශ වෙනකොට ඒක ස්කන්ධ බවට පත් වෙනවා. අතීත වර්තමාන අනාගත ඉදිරියමපත් වෙනවා. ඊළඟට ඒකට වේදනාවක් තියෙනකොට මනාපනම් සුඛයි යමනාපනම් දුකයි කියලා. නැත්තම් උපේක්ඛයි කියලා. එහෙනම් වේදනාවකුත් තියෙනවා. රූප වේදනා ඊළඟට සංඥා. ඒක හඳුනා ගන්නවා. ඒක හඳුනා ගැනීම සම්බන්ධ ඒක මොන පාටද හැඩය ඔන විදිහට හඳුනා ගන්න. ඊළඟ සංස්කාර සංස්කාර කියන්නේ ඒක දිහා බලාගෙන රූපයක් නෑ. ලස්සන මල් ගහක් දැක කියන ඒක දිහා බලාගෙන ලස්සන මල් ගහ මටත් මේ જાති එකක් ගෙදර ගිහින් හදාගත්තා නම් හොඳයි. අන්න ඒ දැන් කියලා දිගටම චිත්ත පරම්පරාවක් හදනා නේද? හ්ම් දැන් බලන්න ආන් ඒක තමයි සංස්කාර කියලා කියන්නේ. දැන් ওই මල් ගහ ගිහිල්ලා ගෙදර ගිහිල්ලා හදන්න නම් මල් ගහ ගන්න ඕනේ. මල් ගහ ගන්න නම් මොකද කරන්නේ? සල්ලි හොයා ගන්න ඕනේ. ගෙදර ගිහිල්ලා හදන්න ඕනේ. හදනකොට සමහරලාට අර පොළොවේ ඉන්න පණුව පවා මොනා කරන්නද? මරන්න වෙනවා. ඇයි අපේ මලනේ ඕනේ අපිට පණුව ගේන්දි වැඩක් නැහැ. එතකොට ඒ ඊට වටේ රටක් ගහ ගන්නත් ඕනේ. ඊළඟට ඔක බල්ලාගෙන කොල්ලාගෙන ආරක්ෂා කරගන්නත් ඕනේ. එහෙනම් එන තැනම අපි ඔක නවත්ත ගත්තා නම් අර එක ප්‍රශ්නයක්වත් තියෙනවා. එහෙනම් ඉන්ද්‍රිය සංවරද මිනිස්සුන්ගේ අසංවරද? අසංවර. ඉතින් අසංවර භාවයෙන් දුක්ඛයටම තමයි පත් වෙන්නේ. ඉතින් මායя නෙවෙයි දෙන්නේ. මායя තමයි. විඥානය. විඥානය කියන්නේ දැනුවත් වෙන. ඔය ඔක්කොම දැනුවත් වෙන්නේ මොකෙන්ද? විඥාන. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය යම් කිසි තැනක සකස් වෙනවා නම් ඕකම තමයි අපේ මායя කියලා කියන්නේ. ඕනම් මායයෙන් මිදෙච්ච කෙනෙක් ඉන්න කවුද? රහතන් වහන්සේ. උපාදානේ වෙලා නැහැ. උපාදානය කරගෙන නැහැ. කෙලස් උපදින්නෙම නැහැ. හැබැයි හදපු එකෙන් තව ඉතින් ජීවත් වෙන්න වෙනවා. මොකද දැන් භාගතුන් වහන්සේ සිද්ධාත් කුමාරයා බෝසතාණන් වහන්සේ අවුරුදු 35 දී මොකද වෙන්නේ? කෙලෙස් සම්පූර්ණ කෙලෙස් මායя සම්පූර්ණ නැති කරලා අරහත්ත්වයටපත් වෙනවා. සම්මා සම්බුද්ධත්වයටපත් වෙනවා. අවුරුදු කීයක් ජීවත් වෙනා ඊට පස්සේ 85යි 80 වෙනකම් අවුරුදු 55ක් ඊට පස්සේ ධර්මදේශනා කරනවා එහෙනම් අවසානයේදී ඒ කාලෙත් බුදු පියාණන් වහන්සේට කෙලෙස් වලින් නම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ හැබැයි කොන්දේ අමාරු එහෙම තිබ්බ නේද කොන්දේ අමාරු තිබ්බා ඉසේ අමාරුවක් තිබ්බා ඒවා තිබ්බා එහෙනම් ඒ විදියට තමන් හදාගත්ත සංස්කාරයෙන් හානි වෙනවා මිස පෙර කරපු අකුසල් වල විපාක කුසල වල විපාක Tamanට විඳින්න තියෙනවා. හැබැයි අර හිතේ කෙලෙස් වලින් නම් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයගොල්ලෝ වැඩිම දුක් විඳින්නේ කයේ තියෙන ඒවා එන්නේ හිතේ තියෙන ඒවායි. ඈ? හිතේ තියෙන ඒවා නේ වැඩිපුරම දුක් විඳින්නේ හිතේ. ඉතින් ඇති දෙයක්වත් නැහැ උනාට. එහෙන් කෙලෙස් වලින් මිදෙනවා කියන්නේ කොච්චර දෙයක් බලන්න. එහෙනම් ඊළඟට තමයි මේ ඒකට කියන්නේ ස්කන්ධ මාර්ගය. දැන් ක්ලේශ මාර්ග තියෙනවා. අபிසංස්කාර මාර්ග තියෙනවා, මෘත්‍යු මාර්ග තියෙනවා, ස්කන්ධ මාර්ග තියෙනවා, ඊළඟට දේව පුත්‍ර මාර්ග. අන්න අරය තමයි අවසානයේ කෙනා. කවුද? මාර්යා. ඒ මාර්යා තමයි වසවර්ති මාර්යා කියලා කියන්නේ. හයවෙනි දිව්‍ය ලෝකෙ ඉන්න ඉතා බලගත් දෙවියෙක් යා. මේ බලය පතුරවන්නන්ගෙන් අග්‍රය එක්කෙනා මේ දිව්‍ය ලෝකවල ඉහළම එක්කෙනෙක්. ඉතින් එයාට එයාගේ බලයට අනිත් කට්ටිය යම් බයක් තියෙනවා. බයක් තියෙනවා. හැබැයි එයත් හැබැයි මතක තියාගන්න සංසාරේ දුක් විඳින කෙනෙක්. දැන් මේ ඉන්න මායයට කලින් හිටපු මායя තමයි අපේ මුගලන් හාමුදුරුවෝ. එහෙනම් මුගලන් හාමුදුරුවෝ කියන්නේ අසංකේය කල්ප නේද? අසංකේය කල්පයකුත් තා කල්පලක්ෂ්‍ය පාරමිතා පුරුකු උත්තමයි. මායයත් උනා. මායя වෙලා ඊට පස්සේ කොහෙද දන්නවද ගියේ? නිරේට ගියේ. ඇයි එහෙම ගියේ? අර කකුසඳ බුදුහාඳුරන්ගේ අග්‍රසාවකයන් වහන්සේ නමක්ගේ ඔළුව පැලුවා ගලකින් ගහලා. බානු මාරයක් කරන වැඩනේ. එතකොට මාරයා වෙලා ඉන්න වෙලාවයි. ඉතින් ඒ වෙලාවේ ඊට පස්සේ නිරේට ගියා. නිරේට ගිහිල්ලා තමයි ඔය දැන් අපි මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා පස්සේ මේ බුද්ධ ශාසනය තුල අග්‍රමහා ශාවකයන් වහන්සේලා මම බවට පත් වුණා. කරපු පින්කම් වල හිටියා. ඒ නම් මායя කියන කෙනත් පාරමිතා පුරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයාගේ ඩියුටි එයා කරනවා. මොකද ඩියුටි? අපි නිවන් දකින්න යනවා නම් එයා අපිට බාධා කරනවා. හැබැයි පින්කම් කරනකොට බාධා කරන්නේත් නැහැ උදව් කරනවා. පව් කරනකොට නම් හොඳටම උදව් කරනවා. එහෙනම් නිවන් දකින්න නැති පින්කම් තියෙනවා නේවට මොකද කරන්නේ? උදව් කරනවා. හුඟක් ඒ සතර යනවා නේවයි. එතකොට ඒකට උදව් කරනවා නිවන් දකින්න පින්කම් කරනවා නම් භාවනා කරනවා නම් ඒකට යම් කිසි විදිහකට හැමෝටම නෙවෙයි තියෙන්නේ. මේ බාධා වෙන්න පුළුවන්. ඉතින් අන්න එයා තමයි මාර්ය දේව පුත්‍ර මාර්යා. එහෙනම් දැන් මේ විදිහට අපි සරලව ගන්නවා නම් මායя කියලා කියන්නේම මොකද්ද මේ අපි නිවන් මගට බාධා වෙන යම් ධර්මතා සමූහයක් තියෙනවා නම් යම් කිසි කෙනෙක් ඒකට බාධා කරනවා නම් ඒ සියල්ලටම කියනවා මොකද්ද මායя කියලා. එහෙනම් අර දිව්‍ය ලෝකේ මායя නෙවෙයි. ගෙවල්ලත් ඇති මායя. ඇයි? භාවනාවකට යන්න දෙන්නේ නැහැ, බණක් අහන්න යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලොත් එහෙනම් මොකද්ද? මායя තමයි ඉතින්. හැබැයි තරහ ගන්න එපා. ඇයි? අපේ විපාක ඒවා. අපේ පෙර සංසාරයේ කරපු විපාක. ඇයි අපි දුන්නේ නැහනේ යන්න. අපිත් පෙර සංසාරේ ඉන්නකොට අනිත් අයට බණ අහන්න දුන්නේ නැහැ. හිටපන් කියලා කිව්වා. එහෙනම් දැන් අපිත් ඉන්න ඕනේ. එහෙනම් මේ ලැබෙන්නේ අපි හැමෝටම මොකද්ද? විපාකයක්ද? ඔව් නේද? පෙර සංසාරේ කරපු විපාකයක් ලැබෙන්නේ. මේ විපාකයට ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. ජීවිතය හරි ලස්සනයි එතකොට. හොඳයි. ඉතින් දැන් එහෙමනම් මේ මායя පරද්දන්න මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සත්‍තිස් බෝධිපාශික ධර්ම වඩන්න කියලා. 37ක් වූ බෝධිපාශික ධර්ම. ඒක තියෙනවා සතර සතිපට්ඨානය තියෙනවා. සතර ඉර්ධිපාද තියෙනවා. සතර සම්‍යක් ප්‍රදාන වීර්යය තියෙනවා. පංච ඉන්ද්‍රිය තියෙනවා. පංච බල තියෙනවා. සත්ත බොජ්ජංග තියෙනවා. ආර්ය ශ්‍රාංගික මාර්ග තියෙනවා. ඉතින් ওই මොනවා වැළුවත් අපි යන්නේ නිවනට. එහෙනම් අර දේශනාව පදනම් වෙන්නේ මොකේද? මේ සත්ත බොජ්ජංග. බොජ්ජංග මේ බෝධියට අංග වෙන කාරණා හතක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. බෝධියට කියන්නේ මොකද්ද? නිවන. බෝධිය කියන්නේ නිවන. නිවනට අංග වෙන ධර්මතා හතක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි එක තමයි සති සම්බොජ්ජංගය කියන එක. මොකද්ද? සති සම්බොජ්ජංගය. එහෙනම් සති සම්බොජ්ජංගය කියන්නේ 100ෙන් ඉන්න ඕනේ කියන එක සරලව කියනවා. දැන් සාමාන්‍ය ජීවිතේ මිනිස්සු ඉන්නේ 100ෙන්. ඉන්න තැන ඉන්න වෙලාවේ කරන දේ ඉඳ ගන්නවා නම් ඉඳ ගන්න බව දකින්න ඕනේ. හිට ගන්නවා නම් හිට ගන්න බව දකින්න ඕනේ. ඇවිදිනවා නම් ඇවිදින බව දකින්න ඕනේ. කනවා නම් කන බව දකින්න ඕනේ. දැන් කනකොට එහෙම මොකද සෑ? මෙහි කන වෙන කොහෙද හිතනේ? එහෙම නෙවෙයි. එතන සිහිය තියෙන්න ඕනේ. දැන් මෙතන ධර්මය අහනවා නම් මොකෙද සිහිය තියෙන්න ඕනේ? මේ ධර්මය අහන තැන සිහිය තියෙන්න. එතකොට මේ විදිහට යම්කිසි ඒ ගත්ත සම්මා අරමුණ තුළම හිත තිබිය යුතුයි. සතිපට්ඨානය තුළ එහෙම නැත්නම් සිහිය පවත්වාගෙන යා යුතුයි. දැන් උදාහරණයක් විදිහට කියමුකෝ මෙහෙම. දැන් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න ඕනේ. මේ ධර්මයේ අනිවාර්යෙන් Taman අඩුම තරමේ සෝවාන් වෙන්නව අනිවාර්යෙන් මොකද කරන්නව? කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙනවනේ. කවුද කල්යාණ මිත්‍රයා කියන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ දේශනා කරන උත්තමයා තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. ඒක ගිහි පැවිදි ભેදයක් නෑ. ඒ කල්යාණ මිත්‍රයා මුණ ගැහෙන්න ඕනේ. ධර්මය අහන්න ඕනේ. අහලා ඒ අනු යෝනිසෝ මානසිකාරේ පිහිටන්න ඕනේ. එතකොට ඒ කල්යාණ මිත්‍රයා කියනවා වෙනතුනේ මේ ලෝකයේ තියෙන සියලුම දේවල් සකස් වෙලා තියෙන්නේ මේ අපේ පැවැත්ම මේ සියල්ලම අපේ පැවැත්මන දකින්න කියන්නේ. මේ ඉස්මුදෙන් ඉඳන් දෙපතුල දක්වා තියෙන පැවැත්ම තමයි දකින්න කියන්නේ. එතන මේ පැවැත්ම තුළ අපේ ක්‍රියාත්මක භාවයක් තියෙනවා. එහෙනම් අපි ඉන්නවා කියන්නේ මොකද්ද? මොකක් හරි එකක් දිහා බලා ඉන්නවද නැද්ද? මොකක් හරි අහගෙන ඉන්නවා. ජීවත් වෙනවා කියන්නේ ඒකයි නේද? මොකක් හරි බලාගෙන ඉන්නවා. දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේ මොකද කරන්නේ? ධර්මය අහන කට්ටිය මේ පේන අය බලාගෙන ඉන්නවා. නේද? ඒ ශ්‍රවණාගාරේ ඉන්න කට්ටිය බලාගෙන ඉන්නවා. දේශනාව අහගෙන ඉන්න ගෙදර කට්ටිය අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා. එතකොට එහෙනම් ක්‍රියාවලිය දෙකක් නේද? බලනවා කියන ක්‍රියාවලියක් තියෙනවා අනිත් එක ආනවා කියන ක්‍රියාවලියක් තියෙනවා. දැන් සුවඳක් ගඳක් කෙනකොට මොකද කරන්නේ? ආග්‍රහණය කරනවා. ඊළඟ කනකොට එහෙම දිවට මොනවාද එන්නේ? රස. එනවද නැද්ද ඔයගොල්ලන්ට? එනවා. එහෙනම් ඒ රස විඳින ක්‍රියාවලියක් තුළ ඉන්නේ. ඊළඟට කයට එනවා සීතල රස්නේ වේදනා. ඔබ ගැනත් අපි සීයෙන් ඉන්නවා. ඊළඟට මනට එනවා එක එක අරමුණු නේද? මතක් වෙනවා අරව කරන් තියනවා මේවා කරන් තියනවා. හෙට මෙහෙම කරන්න ඕනේ. අන්න දැන් ඒ ක්‍රියාවලි හැම එකක් ළඟම Taman සිහියෙන් සිටිය යුතුද නැද්ද එහෙනම්? සිහියෙන් සිටිය යුතුයි. ආන්ගේ සිහියෙන් සිටීම තමයි මොකද්ද සති සම්බොජ්ජංග කියන්නේ. එහෙනම් මේ ආයතන 6ට ලැබෙන අරමුණු හැම එකක් එක්කම සිහියෙන් ඉන්නවා නම් අන්න ඒ සිහියෙන් ඉන්න කෙනාට විතරයි ඒ අරමුණුත් එක්ක සංස්කාර හදන එක නවත්තන්න පුළුවන්. සිහියක් නැත්තම් මොකද කරන්නේ? දැන් ගංගාවක පහළක ගහගෙන යන කෙනා ගහගෙන යනවද නැද්ද? යනවා නේ. දිගටම ගහගෙන යනවා. ආයෙ නවත්තන්න බෑ. ඉතින් මේ සිහියක් තියෙන කෙනාට තමයි මොකද කරන් දෙන්නේ? සිහියක් තියෙන කෙනාට තමයි අපිට නවත්තන්න හිතෙන්නේවත්. ඉස්සෙල්ලා නවත්ත ගන්න ඕන. උඩගම් බලා පීනන එක ඊට වඩා අමාරු වැඩ. ඉස්සෙල්ලා පල්ලෙහාට යන එක නවත්ත ගන්න. දැන් ඇහැට රූපයක් ආවම ඉන්ද්‍රිය සංවර නම් තමයි ඒක නවතින්නේ. අනේ මගේ කියලා ගන්න ඕනේ නැහැ. ඒක එතනම නවතිනවා. නැති කෙනාට මොකද කරන්නේ? ඒකත් ගන්න ඕනේ මේකත් ගන්න ඕනේ අරකත් ගන්න ඕනේ ඉතින් ඒක ගන්න මොකද ගන්නවද රස්සා කරන්න ඕනේ තව වැඩියෙන් වැඩ කරන්න හම්බෙන තල්ලි මදි නම් හොරකම් හරි කරන්න ඕනේ ඒකට ගහලා හරි ගන්න ඕනේ අර මිනිස්සයාට එහෙනම් ගහන්න මරන්න මෙව කරන්න යන්නේ එහෙනම් මේ මගේ කියලා ගන්න යන නිසාද නැද්ද එහෙනම් මගේ කියලා ගන්න යන්නේ ඉතින් මගේ කියලා ගන්න යන්නේ මොකද නিত্য දෙයක්ද අනිත්‍ය දෙයක්ද ඕකනේ ප්‍රශ්නේ තියෙන්නේ නিত্য දෙයක් නම් කමකුත් නැහැ මගේ දෙයක් නම් කමකුත් නැහැ නේද මේ ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල්. මේ කයවත් මගේද? මේකත් දාලා යනවා. දැන් කියන්නත් බෑ දැනුත් අතාරින්න පුළුවන් ඕන්න. කියන්න බෑ. එතකොට මොකද වෙන්නේ? එහෙනම් මේකත් එක්ක ඇති කරගත්තා වූ කෙලෙස් ටික නම් අරයි යන්න වෙනවා. හැබැයි මේක අතහැරලා දාලා යන්න වෙනවා. ඉතින් එහෙනම් බලන්න එහෙනම් සති සම්බොච්චංගේ වඩනවා කියලා කියන්නේ හැම අවස්ථාවකදීම Tamanට ආයතන හයට ලැබෙන අරමුණුත් එක්ක සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්නකොට විතරමයි එයාට දැන් මේක භාවනා කරන අයට එහෙම ගාක් වැඩගත්තේ මේ දේශනාව. මොකද තේරෙනවා සිහිය නැති තැන තමයි අපි සසරේ යන්නේ. සිහිය තියෙන තැන සසරේ යන්නේ නැති බව තේරෙයි. සිහිය නැත්නම් ඉතින් යනවා. ඒ අරක අරකයි මේකයි කියලා ඔක්කොම මතක් වෙන්නේ ඒකයි. එතකොට දැන් මේ සති සම්බොජ්ජංගය වඩවන්නේ අපිට සිහිය තියෙන්නත් ඕනේ ඒ වගේම නුවණ තියෙන්නත් ඕනේ සතේ සම්පජාන්නේ ඒ වගේම මුලා වූ සිහිය තියෙන කට්ටිය මොකද කරන්නේ අයින් කරන්න ඕනේ නැත්තම් බෑ මේගොල්ලොත් එක මේක වඩන්න පුළුවන් බෑ ඒ හින්දා තමයි අරඤ්‍යයට රුක්ක මූලට ශුඤ්ඤාගාට ගිහිල්ලා ඒ වගේ කට්ටියත් එක්ක එකතු වෙලා මොකද කරන්නේ භාවනා කරගන්න ඕනේ ඒ ඒ කට්ටිය තමයි එළඹ සිට 100න් ඉන්නේ. සාමාන්‍ය ජීවිතේ ඉන්න කට්ටිය එළඹ සිට 100න් නැහැ. කොහෙද වුණාද කියලා දන්නේ නැහැ මිනිස්සු. සිහිය නැහැ. ඒ නිසා මේ සති සම්බොජ්ජංගයට මැරිලා වාසයක් කරන්න ඕන. එහෙනම් මේකට කැපකිරීමක් අතහැරීමක් කරන්න ඕනද නැද්ද? අතහැරීම කරන්න ඕනේ. නැත්නම් ඉතින් කොහොමද ධර්මයක් වැඩෙන්නේ? ඉතින් ඒ නිසා ඔය ඇත්තන්ට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු නිවනයි අපි හිතන නිවනයි නම් දෙකක් ඈ. දැන් ඔච්චර උත්තමයන් වහන්සේ නමක් එහෙනේ උගලන් හාමුදුරුවෝ කියන්නේ කල්ප කොච්චරක් පෙරම් පුරලද? කල්ප 1.140 කුත් ආකල්ප ලක්ෂයක්. සෝවාන් වුණාට පස්සේ එක සතියක් එක දිගට සක්මන් කරනවා නිවන් දකින්න. ඔයගොල්ලෝ සක්මන් කරලා තියෙනවද? එක සතියක් නෙවෙයි, පැය දෙකක්වත් එක දිගට නිවන් දකින්න. 100න් ඉඳලා තියෙනවා. බලන්න ජීවිතේ. එහෙනම් නිවන් දකින්න කොච්චර කියලා ඒගොල්ලන්ට හැතැම්ම ගණන් ට්‍රිප් යන්න ඇවිදලා තියෙනවානේ. අරක බලන්න මේක බලන්න පැය ගණන් කකුල් කැඩෙන එක ඇවිදලා නැහැ. තේරෙනා නේද? එහෙනම් නිවනට දීලා තියෙන ප්‍රමුඛත්වය කොච්චරද? ඊ타මත්ම මේ මහ පොළොවේ වැලි නම් වැලි කැටයක්වත් දීලා නැහැ ජීවිතේ. බණක් ඇහෙනකොටම නිින්ද යනවද නැද්ද? ඇයි නිින්ද යන හුඟක් අයට? මේක පුදුමාකාර අකමැති දෙයක්. ඇයි? Tamange යන සංස්කාර වලට සම්පූර්ණ අනිත් පැත්තයි ධර්මයෙන් කියන්නේ. ඒ නිසා ඔයත්ෝ මේ සති සම්බොච්චංගේ වඩන්න ඕන. ඊළඟ ධම්මවිචය. දැන් සතියෙන් ඉන්නකොට තමයි දැන් අපි හිතමුකෝ මේ සකස් වෙන හැම හිතක් තුළම එහෙම නැත්නම් හැම ක්‍රියාකාරීත්වයක් තුළම සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධය නම් ඉතින් ඕකේ තුල සතෙක් පුජ්‍යලයක් මමෙක් නැති බව තේරෙයි. සතෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ. ඒ වගේම මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් බලන්න දැන් හැඩ රූපයක් කරනකොට උතන මොනවද තියෙන්නේ? මම බලනවාද එහෙම නැත්නම් එතන නිකන් සබහා ධර්මයේ තියෙන ක්‍රියාවලියක්ද තියෙන්නේ? දැන් හැඩ රූපයක් කරනකොට වෙන්නේ මේකයි. ඇහැ තියෙනවා අනිත් පැත්තෙන් වර්ණ රූපය තියෙනවා. මේ දෙක එකතු වෙනකොට චක්කු විඥානය සකස් වෙනවා. මේවා විස්තර කරලා කියලා දෙන්න බෑ කෙටියෙන් කියන්නේ ඒ වගේම නාම ධර්ම සමූහයක් සකස් වෙනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය තුළ නාම ධර්ම 50 ගන්න එකයි ඔකේ සකස් වෙන්නේ එහෙනම් ඒ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා ඒකට කියනවා බලනවා කියලා ඉතින් බලනවා කියන ක්‍රියාකාරීත්වය කියන්නේ ඇහැද බලන්නේ වර්ණ රූපේද චක්කු විඥානේද නෑ ඔය ක්‍රියාකාරීත්වය ඉතින් ඔය ක්‍රියාකාරීත්වය කොහෙද මම ඉන්නේ මම එක්ක ඉන්නවද නෑ නේද? ඒ වුණාට මම තමයි බලන්නේ කියලා අපේ මෝහයෙන් දානවා. අවිද්‍යාවෙන් දානවා. එහෙම දෙයක් නෑ එතන නැත්තම්. ඒ නිසා මේ පින්නතුන් මතක තියාගන්න මේ වගේ ධර්මයක් තමයි බුදු පියාණන් වහන්සේ අපිට දේශනා නැන්නේ. එතනම ධර්මයේ තේරෙනවද නැද්ද? මොකක් හරි ධර්මයක් තේරෙන අය ධර්මයේ තේරෙනකොට අන්න මොකද වෙන්නේ මෙයාට? මේ ධර්මයේ තේරෙනකොට මේ ස්කන්ධ ධාතු ආයතන ගැන නේද මේ ආදී ආත්මික බාහිර රූප ගැන මේවා ගැන අවබෝධ වෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් වැඩි අඩුතාවය. දැන් ඉන්ද්‍රිය ධර්මයන් වුණත් වැඩි අඩු වුණොත් එහෙම මේක වඩන්න බෑ. දැන් ශ්‍රද්ධාව වැඩි කෙනාට ඕන නැති දෙයටත් පැහැදෙනවා. ශ්‍රද්ධාව අඩු කෙනාට පැහැදෙනවා මදි. ප්‍රඥාව වැඩි කෙනා එයා කපටි. ප්‍රඥාව අඩු වුණොත් එයා මෝඩයි. එහෙනම් මේවා සමාන වෙන්න ඕනද දැන්? සමාන වෙන්න. දැන් විරිය වැඩි වුණාම එහෙම උද්දච්චයට නැහිත. විරිය අඩු වුණොත් එහෙම තීන මිද්දේට යනවා. සමාධිය වැඩි වුණොත් එහෙම. ඊට පස්සේ ගිහිල්ලා ඔය කියයි ඉතින් මේ එක එක ඒවා බලලා පේනවනේ එතකොට. ඒවා කියලා ධර්මය කියලා එළියට දානවා. Taman දන්නේ. සමාධිය නැති වුණොත් ප්‍රඥා වැඩෙන්නේ නැහැ. ඉතින් මේ සතිය කියන එක මේ හැම එකටම ඕනේ. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම වල වෙනස පේනවා Tamanට. ඒවා කොහොමද කරන්න ඕනේ කියලා තේරෙනවා. අඩු වැඩි කරගන්න ඕනේද? ඒතර ප්‍රඥාවන්තයන් ආශ්‍රය කරන්න ඕනේ මේකට. අඥාන පුද්ගලයන් අයින් කරගන්න ඕනේ. ඉතින් ඔය විදිහට මේ ධම්මවිචය සම්බොජ්ජංගේ මේ ධර්ම කාරණාව මෙනෙහි කරගෙන යනකොට ධර්මය මෙනෙහි කරගෙන යනකොට ඔයත්තන්ට එනවා මොකද වෙන්නේ? මේ ධර්මයේ මෙනෙහි කරගෙන යනවා කියලා කියන්නේම ඔකට ධම්මවිචය සම්බොජ්ජංගේ වැඩ. මොකද එතන සතේ පොජ්ජිලෙක් මමෙක් නැති බව තමයි වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම මොකක් හරි ධර්මයක් අවබෝධ වෙනවා. අර 100න් ඉන්නකොට හැබැයි 100න් නැතුවම තේරෙනවද? 100න් ඉන්නකොට අයක වෙන්නේ. දැන් ඔක ධර්මයේ වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? ඒක විරියෙන් ඉදිරියට කරගෙන යන්න හිතනවද නැද්ද? දැන් ධර්මයක් දැන් සාමාන්‍ය ජීවිතේ තිරියක් තියෙන්න ඕන ඔය තියෙන ලෞකික දේවල් ගොඩ ගහගන්න. ඒ විරියෙන් ඇති වැඩක් නැහැ මොකද? අනිත්‍ය දේවල් වලට තමයි විරිය. දුක්ඛ දේවල් වලට තමයි විරිය. දැන් ගයක් හදාගත්තාම සැපයි කියලා හිතුවට හැමදාම ඔක හදා බලා ගන්නත් එක. දැන් රහතන් වහන්සේලා ගෙවල් හදන්න නෙවෙයි තියෙන්නේ. හම්බෙච්ච ගයක් තුල ඔය ඉඳගෙන භාවනා කරලා නිවන් දකින්න. එහෙනම් මේ විවාහ වෙනවා රස්සා කරනවා ඔබ තුල නිවන් නැහැ. ඒ බැරි කෙනා ඉතින් ඕක කර කර ටික ටික මේක කරගෙන යනවා. හැබැයි පුළුවන් කෙනා වහ වහම මොකද කරන්නේ? මේ ධර්මයට ඇවිල්ලා ඉක්මනට මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා එයාට විරිය වැඩෙනවා. නිත්‍යයේ සංලෝකයට ගියොත් අපිට මේවා කරන්න පුළුවන්. නිරයට ගියොත් කරන්න පුළුවන්. බෑ අද විරිය වඩන්න ඕනේ නම් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මේ මොහොතේ වර්තමානයේ ලැබිලා තියෙන අවස්ථාව හොඳද නැන්ද අපිට එන. හොඳම තැන සතර පාය නෙවෙයි ඉන්නේ. එහෙනම් මේ විරිය ආරම්භ කරපු කෙනාට තමයි මේකේ යන්න පුළුවන්. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ගියපු පාරෙම යන්න ඕන. උන්වහන්සේලාත් ඒ පාර ගන්න ඕනේ නේද? එහෙනම් අපිත් ඒ පාර ගන්න ඕනේ. නිකන් හම්බෙන්නේ නැහැ. නේද? නිකන් ඉන්නකොට නිවන් දකිනවනේ ඉස්සල්ලාම රහත් වෙන්නේ කවුද? අපි තමයි නේ. ඒ වැඩියම කැමති මොනා කරන්නේ? නිකන් ඉන්න නිකන් හිටියේ. හැම වෙලේම බලන්න නිකන් ඉන්නේ. එතකොට අපි ගන්න ආහාරය මේ සිව්පසය ගැන ගෞරවයෙන් ඉන්න ඕනේ. මේ බුදුන්ගේ දායාදය ගැන අපි ගෞරව කරන්න ඕනේ. බුදුහාමුදුර අපිට දීලා තියෙන දායාදේ. එහෙනම් දායාද ගන්න හොඳ දරුවෙක් වෙන්න ඕනේ නේද? කියන දේ අහන්නේ නැති දරුවන්ට දායාද හම් වෙනවා. දෙන්නේ නැහැ දෙන්නේ නැහැ. ඒ කට්ටියට හම් වෙන්නේ නැහැ. ඊළඟට ඒ බුදුහාමුදුරුම උසස් ඒ වගේම තමන්ගේ ජාතියේ තියෙන උසස් ගුණාංග ගැන එහෙම සිහිපත් කරන්න ඕන. එතකොට වීර්යය වැඩෙනවා. දැන් රාහුල හාමුදුරුවෝ එහෙම විරිය වඩන්නේ මගේ පියා මෙහෙමයි. මගේ සීයා මෙහෙමයි, ආච්චි මෙහෙමයි. එහෙනම් මමත් මෙහෙම වෙන්න ඕනේ. මම නිකන් ඉන්න හොඳ නැහැ, කුසීත වෙන්න හොඳ නැහැ, කම්මැලි වෙන්න හොඳ නැහැ. ඉතින් මේ භ්‍රමචර්යයා ඉන්න ඕනේ. අලස පුද්ගලයා මොකද කරන්නේ? කම්මැලි කට්ටිය. අයින් කරන්න ඕනේ. මේ වඩනකොට. ඉතින් මේ ඉරිය ආරම්භ කරපු පුද්ගලයන් එක්කම ඉන්න ඕනේ. එතකොට මේ විරිය වැඩෙනවා. එහෙනම් දැන් පැහැදිලිව පේනවා මේ විරිය කියන එක එනම් වඩවා ගත යුතු දෙයක් අවසානයේ කොහාටද යන්නේ එහෙනම්? නිවනටද නැද්ද එහෙනම්? නිවනටනේ. නිවනටයි යන්නේ. එහෙනම් අර ධර්මය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න Tamanට විරිය වැඩෙනවා මේකම කරන්න ඕන කියලා. ඒ සිහියෙන් ඉඳගෙන ඒ වැඩේම කරන්න ඕනේ කියලා. ඒක තමයි විරිය කියලා කියන්නේ. ඉතින් ඔහොම කරනකොට මොකද වෙන්නේ මේ කාම ලෝකයෙන් අපි ටික ටික අයින් වෙනවානේ. අයින් වෙනකොට හිතට හරිය ප්‍රීතියක් දැනෙනවා. දැන් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ලෞකික ජීවිතේ ප්‍රීතියක් තියනා නේද? හැබැයි ඒ ප්‍රීතිය නෙමෙයි මේක මේක කියන්නේ නෙක්ඛම්ම ප්‍රීතිය අතහැරීම නිසා ප්‍රීතිය. දැන් විරියෙන් කරන්නේ රාග දෝෂ මොහ ඇති කරගන්න එක. දර කියපු ඉස්සල්ලා විරියෙන් රාග දෝෂ මොහ නැති කරගන්න එක. රාග දෝෂ මොහ නැති කරගන්න එක. එහෙනම් නැති කරන්න නැති කරන්න පිච්චෙන එක අඩු වෙනවා. දැන් හිතන්න මම දැන් අර කිව්වේ මල් පැලයක් දැක්කහම එතකොට ඒකට ඇලුනහම ඒක ලෝභ හිතෙල්ලක් නැති වෙන්නේ. මගේ කරගත් එකක් නේ. දැන් එහෙනම් පිච්චි පිච්චි නේද යන්නේ. ඒක මගේ කරගත තැන ඉඳන් කොටු කරගත තැන ඉඳන් දැන් දුකයි නේද බලා ගන්නත් තිබේ. එහෙනම් අතහැරපු තැන ඉඳන්. ඒ මල් පෝච්චි කතාව අර පිච්චෙන එක සම්පූර්ණ මොකද එතනම ඉවරයි නිවිලා. එහෙනම් ඒක අතහැරියාම ඉවරයි. එහෙනම් මල් පෝච්චියලා නිවන් දකින්න බෑ. ඉතින් ඒක නෑ ඉතින් නිවෙනවා. එහෙනම් ඒ නිවෙන බව දැක්කහම එහෙනම් හිතට ප්‍රීතිය දැනෙනවද නැද්ද? දැනෙනවා. ආගේ ප්‍රීතිය තමයි අපි වඩවන්න තියෙන එකට කියනවා ප්‍රීති සම්බොච්චංගය කියලා. ප්‍රීති සම්බොච්චංගය. ඉතින් ඒ ප්‍රීතිය වඩන්න අපිට බුදුහාමුදුර බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, ඊළඟට සංඝානුස්සතිය, සීලානුස්සතිය ඔව්වතරගත් වෙනවා. සීලය ගැන මෙනෙහි කරන එක. ඒ වගේම Taman දුන්නු දාන මම මෙහෙම දුන්නා. එළනම් දෙවියෙක් ලම් විදිහට ඒ තැන ගිහිටියා නම් ඒ ගුණාංගේ සපුරලා තියෙනවා නම් මමත් මොකදලා තියෙන්නේ? ඒ දෙවියගේ තියෙන ගුණාංගේ මංගාව තියෙන දේවතානුස්සතිය. නේද? යම් සමාපත්තියට ගිහිල්ලා කෙලෙස් යටපත් කරගෙන මං ඉන්නවනම් එහෙනම් මට එහෙම හැකියාවක් තියනවා කියලා සතුටු වෙන්න බැහැ. පුළුවන් නේද? අන්න ඒකට තමයි කියන්නේ මේ උපසමානුස්සතිය කියලා. ඉතින් මේ අනුස්සති රළු පුජ්‍යලේ මොකද ගන්නවනේ? ප්‍රීතිය එනවනම් අයින් කරන්න ඕනේ. නොදු පුජ්‍යලේ ආශ්‍රය කරන්න ඕනේ. ඒ වගේම ප්‍රසාද ඇති කරන සූත්‍ර වගේ දේවල් මෙනෙහි කරන්න ඕනේ. නැවත ධර්මයේ මෙනෙහි කරන. එතකොට මොකද වෙන්නේ? ඒ ධර්මයේ නැවත නැවත ඒ ප්‍රීතිය ගලන්න පටන් ගන්නවා. ඉතින් අර කර්මස්ථානයේ ඉන්නවා නම් හරියට එහෙනම් මොකේද ඉන්නේ? ප්‍රීතියම තමයි. දිගට කරන්න ඕනේ. ඒක විනාඩි 5න් 10න් එන්නේ නැහැ. පැයක් එකමාරක් එක දිගට සිහියේ ඉන්නකොට ප්‍රීතිය දැනෙයි මේ පිච්චෙන්නේ නැති එක. එහෙනම් ප්‍රීතිය දැනෙනවා නම් එහෙනම් එයාට මොකක්ද වෙන්නේ? ප්‍රීතියත් එක්ක පස්සද්ධිය දැනෙනවා. ප්‍රීති සම්බොජ්ජංගය ඊට පස්සේ තියෙන්නේ පස්සද්ධිය. පස්සද්ධිය කියන්නේ සැහැල්ලු වෙනවා. එයි රාගයෙන් ගිය කෙනා පිච්ච පිච්ච ගියේ. හරියට අවුවේ යනකොට පිච්චෙනා නේද? ගිනි අවුවේ යනකොට පිච්ච පිච්ච ගිය කෙනා ලොකු මාර්ගහක් හම් වෙනවා. දැන් මොකක්ද? ආ මහා මොහොතේ මොකක්වත් නැතුව පීන පීන ගියපු කෙනාට දූපතක් හම් වෙනවා. දැන් සහනයක්ද නැන්ද? සහනයක්. දැන් ඔයගොල්ලෝ මොකද කරන්නේ සාමාන්‍ය පිච්චෙන තැනකින් තවත් පිච්චෙන තැනකට තමයි අඩිය තියන්නේ. අර හේවණක් කරන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ගමන යනකොට බුද්ධංග වඩනවා කියලා කියන්නේ සිහියෙන් ඉන්නවා කියන්නේ. නැවත නැවත අපි යන්නේ කොහාටද? අර හේවන තියෙන තැනකටමයි. එහෙනම් හිතත් නිවෙනවා, කයත් නිවෙනවා. දැන් අද මොකද වෙලා තියෙන්නේ නැත්තම්? දැන් මොකක්ද නිවිගෙන යන්නේ? හිතත් නිවෙනවා, කයත් නිවෙනවා. ඇයි නිවෙන්නේ? ධර්මයේ. සිහිය පවත්තනවා. පස්සද්ධිය. එහෙනම් තවත් හොඳට සිහිය පැවැත්වුවොත් එහෙනම් තව කොහොම වෙයිද? දැන් දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මෙහෙම ලැබෙනවා නම් තව දුරටත් මේ විරිය කරලා මේ වැඩේ කරොත් එහෙනම් තවත් මේ ප්‍රීතිය දැනෙනවා. එහෙනම් පරණ කුණු වලට යන්න ඕනේ නේද? එහෙම හිටියනම් හොඳයි නේද? ඒක ඒ වුණාට හිත ජයුත්තකින් කියන ආයෙත් පරණ කුණු වලට යන්න කියලා. අතහරින්න කැමැත්තක් නැහැ. ඉතින් එහෙනම් ඔන්න පස්සද්ධිය. ඉතින් මේ ප්‍රස්සද්ධිය දැනෙනකොට අපේ හිත හරීම සුවපත් වෙනවා. කය සුවපත් වෙනවා. හරි සැහැල්ලු භාවයක් තියෙනවා. දැන් භාවනා කරනකොට මේව කය හරීම සැහැල්ලුවේ. නැත්නම් ඉතින් හරීම පුදුමාකාර විදියට පීඩනයක් නැදෙන්නේ කය. දැන් ඔහොම ඉන්නත් බෑ අමාරුයි. ඇයි ඒ? මේ ඉන්න බැරි එන්නේ කයට සැහැල්ලුවක් නැති. එන්න හොඳ ඉරියව්වක ඉන්න කියලා කියන භාවනා කරනකොට එහෙම ඉස්සල්ලා. පස්සේ ඉරියව්ව රිදුනට කරන් දෙයක් නැහැ. ඉස්සල්ලා ඉන්න කියන එහෙම ඉරියව්වක. ඒ විදියට ඒ හැමතැනම සීතල උෂ්ණය වගේ දේවල් මොකද කරන්නේ? ඒවා නැති තැනක් ඉස්සලා තෝරගෙන පස්සේ ඉතින් ආවට කරන් දෙයක් නැහැ. නේද? රස්නේ නැති තැනක් තෝරගන්න. පස්සේ රස්නේ ආව. අය දුවන්නේ එතනලා ඉන්නවා ඉතින්. ඒකට මුන්න දීලා. නේද? ශක්තිය තියෙනවානේ. ඒ වගේම Tamanට ඒ Tamanට ගැළපෙන ආහාරය මොකද ගන්නවද? මෙවා කරන්න ඕනේ. දැන් ඔය සමහර ඉන්නවා භාවනා එහෙම කරනවා. ඉතින් මොනවාද කරන්නේ? සෙම ඇවිස්සෙන ආහාර ගන්නවා. ඉතින් ඊට පස්සේ හොටු තමයි පෙරෙන්නේ. පස්සද්ධියක් නෙවෙයි ඉන්නේ ඊට පස්සේ. හොටු පෙර පෙර ඉන්නවා. එතෙන් ඇයි ඒ? එතකොට ප්‍රණීත තමන්ට ගැළපෙන ආහාර ගත්තේ නැහැ. ඉතින් ඒ තමන්ගේ පෙරේතකම ඉන්නනේ. තණ්හාවෙන් ඉන්නනේ. තණ්හාවෙන් අතහැරෙන්නේ නැහැ අරක. ඒ හින්දා තණ්හාවෙන් බදාගත්තා. අතහැරියා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඒ විදිහට පස්සද්ධි සම්බොජ්ජංගේ ඔය පස්සද්ධිය ඇති වෙනවා කියන්නේ කය සැහැල්ලු වෙනවා, හිත සැහැල්ලු වෙනවා. එහෙනම් අපේ හිත සමාධිය වැඩෙනවද නැද්ද? ඒ අරමුණටම එකඟ වෙනවා. ඒ එන ඇහෙන් එන රූප වලට කනෙන් එන ශබ්ද වලට නායෙන් එන ගන්ධ වලට සිහියෙන් ඉන්නකොට ඒ අරමුණ තුලම තමන් එකඟභාවයක් තියෙන හිත කොහෙවත් දුවන්නේ නැහැ. ඉතින් මේ අරමුණම තියෙන හරියට මේ අරමුණේ ඉන්නවා කියලා තමන්ට දැනෙන්න පටන් ගන්නවා. අරමුණේම අර ඉස්සල්ලා නම් විසිරි විසිරි හිටියේ. සමාධිගත වෙනකොට හිත විසිරෙන්නේ ඒ අරමුණත් එක්කම තමන් ඉන්න බව තමන්ට තේරෙනවා. ආනපාන සතිය ගත්තා නම් හුස්ම රැල්ලත් එක්කම ඉන්න බව Tamanට තේරෙනවා. ඊළඟට පිළිකුල් භාවනා ගත්තා නම් කේසා ලෝමා නකා දන්තා කියන එකත් එක්කම Taman ඉන්න බව තේරෙනවා. වෙන එක කල්පනා වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේ ධර්මයේ අකුරක්වත් නැහැ ඇහෙනවා නම් ඒ මොකක්ද එනවා? ඒ ඔක්කොම හිත ඇතුළට කාවැදීගෙන කාවැදීගෙන කාවැදීගෙන යනවා නම් එහෙනම් ඒ තුළම දැන් හිත මොකක්ද වෙලා තියෙන්නේ? සමාධියක් දෙන්නේ. හිත දුවන්නේ නැහැ. ඒ අරමුණේම යනවා. එහෙනම් සමාධි සම් වජ්ජංගේ. හැබැයි මේ හැම එකටම මොකද්ද මූලික වෙන්නේ? සතිය, සිහිය. සිහිය අනිවාර්යෙන් ඕනේ. සතිපට්ඨානේ ඕනේ. නැත්තම් නම් මේක මොකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒතර සමාධි සම්පෝඥංගය. ඊළඟට මේ සමාධිය ඇති කරගත්ත කෙනාට මේ නොසන්සුන් පුද්ගලයන් එහෙම ආශ්‍රය කරන්න උවමනාවක් නැහැ. සංසුන් නැහැ නේද මිනිස්සු නේද? දැන් අපිට නම් දැන් මේ ධර්මදේශනාවකට නම් එළියට එන ටිකක් දැන් කැමති නැහැ. ඇයි? මේ මහා පාරේ ඔක්කොම ඒ කියන්නේ ගැටෙන්නේ නැහැ. නමුත් හරිම දුවනවා නේද මිනිස්සු. කරුණා මෛත්‍රිය පතුරවාගෙන තමයි යන්නේ. අනේ මේ මිනිස්සු කොහෙද මේ දුවන්නේ කියලා. කොහෙද දුවන්නේ මේ? නිවනටද? නෑ නේ සසරෙන් දුවන්නේ පවුනේ. ඈ තාප්ප ගහගෙන ඒ තාප්පල උලුත් තියනවා තවත් පවු කියලා හිතෙනයි. මේ තරම් බයකින් ජීවත් වෙන මේ සත්‍යය. එහෙනම් සමාධිය වැඩෙනවා. එහෙනම් සමාධිය වැඩෙන කෙනාට එහෙනම් හිත මොකද වෙන්නේ? මධ්‍යස්ත වෙනවද නැද්ද? මධ්‍යස්ත එහෙනම් ඒකට කියනවා මොකද්ද? උපේක්ඛාව. උපේක්ඛා සම්බොජ්ජංගය. එහෙනම් උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියන්නේ සියලු සංස්කාරයන් හැම වෙලේ මොකක්ද වෙන්නේ? ඒ සියලු සංස්කාරයන් හැම වෙලේ උපේක්ඛාවටපත් වෙනවා. ඒ උපේක්ඛාව කියලා කියන්නේ එහෙමනම් ඒ සියලු සංස්කාරයන් එක්ක ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. අවසානයේ නිවනට යන්නේක යනවාමයි. මොකද නිවනට යනවා කියලා කියන්නේ. ඒ නිවනට යන්නේ මොකද ඇලෙන්න තැනකුත් නැහැ. ගැටෙන්න තැනකුත් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ සත්‍ය බොජ්ජංගය යම් කිසි කෙනෙක් වඩනවා කියලා කියන්නේ අවසානයේ නවතින්නේ කොහටද? නිවනට ගිහිල්ලාමයි. එහෙනම් ඔය ඇත්ත වඩන්න ඕනේ මේ සති සම්බොජ්ජංගය. ධම්මවිචය එන විරිය ඊළඟට ප්‍රීතිය ඊළඟට පස්සද්ධි සමාධි උපේක්ඛා බොජ්ජංගේ වැඩුවා නම් අපි නිවනෙන් මෙහා නවතින්නේ නැහැ. එහෙනම් ඔකට කරන් තියෙන හැම වෙලේම මොකෙන් දෙන්න ඕනේ? නිවැරදි කර්මස්ථානයක් කරන් ඒ තුල සිය පාස්තන්ද අනිවාර්යෙන් නිවෙනින් මෙහා නවතින්නේ එහෙනම් මේ දේශනාව ඒ උතුම් වූ නිවනට යාම සඳහාම හේතු වේවා වාසනාව වේවා කියලා දේශනාව මෙතන නිමාවටපත් කරා. හොඳයි එහෙමනම් ඔයත් ධර්ම ශ්‍රවණය කරමින් අප ධර්ම දේශනා කරමින් මහත්ඵල මහානිසංස කුසල් ධර්මයක් සිදු කරගත්තා. මේ සිදු කරගත්තා වූ සීල කුසල් ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් ඔබ අප නමින් මිය පරලෝකී ආ වූ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. ඒ දායකත්වයේ දරපු අයගේ අරමුණු ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්දෙන්දත් මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබ අප සෑම සිළු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර අමාමා නිර්වාණ සුවෙන් සුවපත් වෙනට මේ සියලු ශක්තියින් හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදුකාරයක් පාත්තා. මාත් එක්කම අපේ දෙවියන්ට පින් අනුමෝදන් කරලා අවසන් කරනවා. එත්තාවතා චම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සිළු දෙනාටම තෙරුවන් සරණයි Thank you. පින්වතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද නැල්සිරිපුර ධම්මකුසල ස්වාමින්ත්‍රයන්න් වහන්සේ.